සනසර අපි වැඩ අරහින වඩිද්දී අපි සාකච්ඡා කරේ මේ වායු ගෝලය තුල මේ නිර්මාණය වෙන අර 이르දිය ගැන. එතකොට සනස ඒ එක්ස්ටර්නල් එක නෙමෙයි ඉන්ටර්නල් එකේදී දැන් විඥාණයෙන් තරංගයක් නිකුත් වෙලා ඒ තරංගයට බයෝමැග්නිසම් එකතු වෙද්දී හැදෙන නාම රූපයද සංඥාව කියලා කියන්නේ. අර විඥාණයෙන් තරංගයන් නිකුත් වෙද්දී බයෝමැකනිසම් එකතු වෙනකොටනේ අර සාමාන්‍ය අපිට නැවිලා පේනවා වගේ වෙන්නේ. එතකොට ඒකද සංඥාව කියලා කියන්නේ. සංඥාව කියලා කියන්නේ ඒකම තමයි. හැබැයි මේ සංඥාව කියන ධර්මතාවය ඊට වඩා ටිකක් ගැඹුරු එකක්. දැන් මම මට ඇති වෙනවා සිතිවිල්ල ආවල් ගායයට භාවනා කිව්ව හොඳයි කියලා. ඒතකොට ඒක සංඥාවක් නේ. ඒ සංඥාව දැනගත් එකට මොනවද කියන්නේ? ඒක සංඥාවක්. එහෙනම් චෛතසිකයක් කියන එක තුල සංඥා එකක් හෝ ඊට වැඩි ගණනක් කියන්න පුළුවන්. පැහැදිලිද? තව පොඩ්ඩක් කියන්න. විඥානයේ භ්‍රමණය වෙන නිසා ඇතිවෙනා වූ චිත්ත වීතිය තමයි සංඥාව කියලා කියන්නේ. ඒක චෛතසිකයක් වශයෙන් පවතිනවා සිතිවිල්ලක් වශයෙන් පැවතුනවා. සංඥාවක් වශයෙන් දවතුනොත් ඒක සංඥාවක් බවට පත් වෙනවා. ඒක හඳුනාගත්තොත් ඒක සිතිවිල්ලක් සංඥාවක් බවට පත් වෙනවා. ඒක තුලින් තවත් දේවල් මෙනෙහි වුණොත් ඒක සිතිවිල්ලක් සංඥාවක් බවට පත් වෙනවා. ඒ සංඥාව නිර්මාණය කරන්නේ කවුද? විඥාණයමයි. විඥානයේ භ්‍රමණය වීම නිසා ඇතිවෙනා වූ කම්පනය. ඒ තරංගය තමයි ඒ සංඥාවට සිතිවිල්ල බවට පත් වෙන්නේ. ඒ සංඥාව දකින්නේ කවුද එතකොට? විඥාණයමයි. විඥාණයෙන් නිෂ්පාදනය සත්‍යයක් මෙතන නැහැ. විඥාණය විසින්ම සංඥාව ඇති කරගන්නවා. විඥාණය විසින්ම ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එයා විසින්ම අත්හරිනවා. එයාම නිරෝධ වෙනවා. එයාම නිවෙනවා. එතකොට තවත් සංඥාවක් ඇති කරවන්න මුලින් ඇතිවෙච්ච සංඥාවේ බලපෑමක් තියෙනවා. දැන් බලන්න අසුබලාමට බැන්නා. මොනවද කියලා බැන්නේ? මෙතන ඉඳපා යන්න කියලා බැන්නා. දැන් ඒක විතර නේද සංඥාවක් තියෙන්නේ. පණිවිඩයකට තියෙන්නේ. නමුත් ඒක කියන්නේ යනකොට මෙදා විතරක් නෙමෙයි ආවල් දවසෙත් මට බැන්නා. එතකොට වැවනම මට බැන්නා. ආවල් දවසෙත් මට මිනිස් ඉස්සරහට බැන්නයි කියලා අර සම්පූර්ණ ලයිස්තුවක් වෙනවා නේද? ඒ කියන්නේ ඒකට සම්බන්ධ ගොඩාක් දේවල් එනවා. ඒ වගේ තමයි අපට ලෝභසාරක චෛතසිකයක් ඇති වුණ විඥාණයට ඒ ලෝභසාරක චෛතසිකයේ සම්බන්ධයෙන් මේ විඥානේ මොනවද කියන තැන්පත් ඔක්කොම අවදි වෙලා ඔක්කොම ලෝභයෙන් වෙනවා. දැන් ගොඩාක් වෙලාවකට පොළට ගිහින් මොකවත් ගන්න නැතුව නිකන් දුර ඉඳලා බලාගෙන ඉන්න හොඳ ලස්සන කතාවක් තියෙනවා. සමහර අය කියම පාපිස කීයද ඩොලර් 20යි කියම ඒක ගන්නවා. ඇත්තටම ගේන තියෙන මොනවටද හාල් ගන්නවා. අර පාපිස රුපියල් 20යි කවදාවත් ගන්න බැරි නිසා ඒකත් ගන්නවා. ඉස්සරහට ඉඳලා කීයද රුපියල් 20යි කවදාවත් ගන්න බෑ. ඒකෙත් දෙකක් දෙන්න කියලා ඒකත් ගන්නවා. තවත් ඉස්සරහට කියනකොට සරන් ඩොලර් රුපියල් 50යි කියම ඒකත් ගන්නවා. අන්තිම බලනකොට ආල් ගන්න දෙයක් නැහැ. ඇයි අර ගන්න කියලා ගිය සිතිවිල්ල නිසා හැමදේම ගන්න හිතෙනවා. දෙන්න කියලා ගියාම එයා බලමුට්ටුවක්ම දන් දීලා දාහනේ දන් දීලා කෝක පිඟන් ටික සේනාසනෙට පූජා කරලා එන ගමන් ඉතන මේකත් කරදරයි කියලා යටවත් කියලා නේන වාණ පූජා කරලා ඒ විතර සමහර කට්ටිය තියෙන දෙන්න ගත්තාම අනේ පිටිචිත්තමාවල් ඔක්කොම දීලා දානවා සමහර අය ගන්න ගත්තාම ඔක්කොම ගන්නවා එහෙනම් මේ විඥානයේ ස්වභාවයක් තියෙනවා අපි මොන චිත්ත වීතියක්ද ඇති කරන්නේ ඒ චිත්ත වීතියට අදාළ ගොඩාක් දේවල් මේකේ තැම්පත් වෙලා තියෙනවා සාරාසංගයේ කෝටි ප්‍රකෝටියක් මේකේ මිනිසක් බව ලබලා සත්ත්ව කුලවල പ്രേත භූතවල දෙවිවරු වෙලා බ්‍රාහ්මණය වෙලා ඒ වගේම අසතර අපාය වල හැමතැනම ඉපදිච්ච නිසා මේ දෙතිස්මා කලේම අනන්ත අප්‍රමාණ අධිකමේ විඥානයේ තියෙනවා. අපි මොන චිත්ත වීතියක්ද ඉඳන්නේ ඒකට අදාළ ලක්ෂ ගණන් මේක තුල තියෙනවා. දැන් බණින්ද ඉතුනාම මේක වැරදි. කොහොම එක වචනේ බණින්ද බැරිද? පුළුවන්. ඇයි බණින්ද නැත්තම් පැය ගණන් බණින්නේ? ඒ බණින එක සම්බන්ධ ගොඩාක් තන්පත් තියෙන. ඒක යාට නවත්ත ගන්න බෑ. පැය ගානක් බනිනවා, සති ගානක් බනිනවා. ඒ වගේම තමයි ಗುಣ කියන්න බෑ. Taman නවත්ත ගන්න බෑ. ඒකේ තන්පත් තියෙනවා. එහෙනම් මේ විඥාණය එක සිතිවිල්ලක් නිර්මාණය කරනකොට ඒ සිතිවිල්ල තුළින් ඕනතරම් සිතිවිලි නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි කියනවා ෆෑන් එක අතරට දැම්මා, තුනට දැම්මා, දෙකට දැම්මා, එකට දැම්මා කියලා නැවතුණා. ඒක වේගය හඳුනා. ඒ වගේම මේ විඥාණය භ්‍රමණ වේග හතරක් තියෙනවා. බීටා මට්ටමින් කැරකෙනවා, ඇල්ෆා මට්ටමින් කැරකෙනවා, තීටා මට්ටමින් කැරකෙනවා, ඩෙල්ටා මට්ටමින් කැරකෙනවා. එහෙනම් මේ විඥානයේ මොන මට්ටමින් භ්‍රමණය වෙනවද? ඒ මට්ටමට අනුව තප්පරයට සිටින ගාන වැඩි. එහෙනම් බීටා මට්ටමින් භ්‍රමණය වෙනවා නම් ඇසිපිල්ලම් දෙකක් ගන්නකොට එක තප්පරයක්. ඒ එක තප්පරයකට සිටිවිලි 40ක් නිර්මාණය කරනවා. ඇල්ෆා මට්ටමින් කතා කරුවොත් අපි දන්නවා අතේ ඉඳලා 14 වෙනකන් සිටිවිලි නිර්මාණය කරනවා. තීටා කිව්වම අතරේ ඉඳලා 7 වෙනකන් නිර්මාණය කරනවා. ඩෙල්ටා කියලා කිව්වම එක තප්පරයක සිටිවිලි එකක් හෝ තුනක් අතර තමයි නිර්මාණය වෙන්නේ. සමාධිය කියලා භාග්‍යතුමාගේ දේශනා කරන්නේ මේ ඩෙල්ටා කියන මට්ටම. සිටිවිලි නෑ. සිත පවතිනවා, භ්‍රමණය වෙනවා. මේ දෙකෙන් යා නවතින්න පුළුවන්. එතකොට ඒක තුළ චෛතසිකයක් නෑ. මේ සංඥා සංස්කාර ධර්ම ගැන කතා කරනකොට මේ විඥාණය තුළ තියෙන තැම්පතමයි එන්නේ. අර වායු මට්ටමින් අපි එනකොට පොඩි කමඨාන සාකච්ඡා කළා. මේ ලෝකේ හැමතැනම තියෙනවා. දැන් බලන්න අපේ විද්‍යා ක්‍රියා බලාගෙන අපි හිතනවා මේ විද්‍ය තුළින් බුදුරුවක් වෙන්න ඕනේ කියලා. දැන් මේ විද්‍යා දල තියෙන වැඩි වෙනින් බුදුරුවක මවන්න බැරිද? සමාධි පිළිමයක් මවන්න බැරිද? ඉටි පිළිමයක් හදන්න බැරිද? පිරිනිවන් මංචකයක් හදන්න බැරිද? හදන්න පුළුවන්. එහෙනම් මේ වැඩි වෙලින්ම අපට දේවාලයක් හදන්න බැරිද? මේකෙන් ගයක් හදන්න බැරිද? විහාරය හදන්න බැරිද? කුටි හදන්න බැරිද? එතකොට මේ අපට මේ කුස්සියක් හදන්න බැරිද? එහෙනම් මේ වැඩි වලින් ඕනම එකක් හදන්න පුළුවන්. එහෙනම් මේ වැඩි වලට ඕන නාම රූපයක් නිර්මාණය කිරීමේ හැකියාව තිබිලා. එහෙනම් අපි වාඩි වෙලා මේකේ මුද්ද රූපේ දිහා බලාගෙන මුද්ද රූපේ මුද්ද රූපේ කියනකොට දැකපු මුද්ද රූපේ තියනවද නැද්ද? මේ විඥානය තුළ සුදු පාට රූප, ලාහා පාට රූප, භාග්‍යතුන් වහන්සේගේ සැබෑ රූපවල රූප, එක එක විදිහට වයිවර්ණ පාට කරපු පිළිම වහන්සේලාගේ රූප, මේ විදිහට කෝටි ගණන් රූප මේක ඇතුලේ තියෙනවා. එහෙනම් අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ රූපයක් දකින්නද? ගොඩාක් කැමති රූපේ මොනවද? ඒ චිත්ත වීතිය මේකට කි විත්‍යයට වැදුනාම මේ අනුවල ඒ රූප තන්පත් වෙලා තියෙන න්‍යාස්තියේ. ඒ න්‍යාස්තියට මේ රූපෙන් කම්පනයක් ඇති වුනාම ඒකෙන් අර රූපේ හදලා විත්‍යෙන් එක මවලා පෙන්නනවා. එහෙනම් එයාට හිත වෙලාවක් යනකොට ඒ රූපේ පේනවා. සමහර පින්තූරයක් පෙන්නලා ගොඩාක් එක එක ඒවා ඇඳලා මේක දිහා බලාගෙන ඉන්න ලස්සන දේව රූපයක් පේනවා කියන. ඇත්තටම දේව රූපයක් නෑ. එයා දේව රූපේ පේන්නේ ඕනේ කියලා හිතන නිසා ඇතුලේ යට දේව රූපයක් අතතුලින් මැවිලා පේන්න පටන් ගන්නවා. ගොඩාක් අමතාත නැති වුණාම කිරියම්ම කිරියත් නැති වුණාම ඒවලට ගොඩාක් ආදරේ නිසා නිතරම ඒගොල්ලන් කල්පනා කරන යනකොට නිකම් මේ ගස්කොළන් වලින් ඒගොල්ලෝ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ නෑ. ඒ ගස්කොළන් වලින් මේම පේනවා. සමහර චිත්‍ර ශිල්පී ඉන්නවා සමහර දේවල් ඉතින් මවා ගත්තාම ඒ පොළේ තුලේ රූප පේනවා. ඒතකොට ඒ රූපය තමයි හඳින්නේ. බලනකොට ඒ එකේ තියෙන එකම ඇලෙනවා. මේක සිතේ ස්වභාවය. ඕනම රූපයක ඕනම අණුවක ඒ ස්වභාවය පවතිනවා. කොමක් නිසාද මේ දෙතිස්මා තලයේ කම්පණයෙන් පීඩණයෙන් යම්කිසි පරමාණුවක් නිර්මාණය වෙනවාද ඒ පරමාණු තුළ මේ දෙතිස්මා තලයේම තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් ඕනම අණුවක් ගත්තාම පරමාණුවක් ගත්තාම අපි හිතන්නේ මොනවද ඒකට යන්න පුළුවන්. මේකේ ඉර්ධියක්. දැන් මගේ රූපය දිහා මම බලාගෙන මම මනස්කල්පිත මගේ රූපය මම බලනවා. මම ඒ රූපේ නැවත නැවත මැනේ කළා ඒ රූපේ මෙතන නෙමෙයි කියන්නේ මෙතන තියෙනවා කියලා මැනේ කරනවා. එතකොට මගේ රූපේ දැන් කොතනද තියෙන්නේ? මෙතන නෙමෙයි. මෙතන. මෙතන මේ රූපේ තියෙනවා කියලා ඒ රූපේ දිහා බලාගෙන ඉන්නකොට මගේ චිත්ත වීතිය යන තරංගියා රූපෙට වැදිලා වැදිලා මේ වායු ගෝලයේ තියෙන carbon dioxide, oxygen, helium, potassium, magnesium කියන මේ සියලුම අණු වලින් එකතු වෙලා ඒ අණු වල න්‍යාස්කියේ තියෙනවා මගේ තරංගයේ මිශ්‍ර වෙලා. ඒ තරංග වලින් අර රූපය ගන්න මෙතනින් පෙන්නනවා. චුල්ලපන්ත රහතන් වහන්සේ උන්වහන්සේගේ රූපේ 1000ක් විතර මවලා පෙන්නේ ඒ ක්‍රමයට. ඕනම වායුවේ තියෙන ඕනම ඇටම් එකකින් ඕනම එකක් මවලා පෙන්නන්න පුළුවන්. දිව්‍ය ලෝක මරන්න පුළුවන්, අපායම වල වෙන්නන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ජීවමාන වෙනකොට උන්වහන්සේගේ රූපම වල වෙන්නන්න පුළුවන්. හේතුව මේ පොළොව 5 කිලෝමීටර දාහ වේගින් භ්‍රමණය වෙන නිසා සෑම කෙනාගේම චිත්ත වීති ටික මේක ටිකේ ඇතිලා භ්‍රමණය වෙලා සෑම අණුවක් තුළම සෛලයක් තුළම ඥානයක් තුළ මේක තැම්පත් වෙලා තියෙන්නේ ඕනමක ඕනම තැනකින් මතු කරලා ගන්න පුළුවන් තවත් අපේ ගැමි පර්වත ප්‍රදේශවල අපි දකිනවා තවත් පොඩි විද්‍යාවක් මේක බබෙක් සමහර විට අම්මා කෙනෙක් හම්බෙන්නේ ගියාම ඒවන් ලස්සන බබාට රූප ගන්න පිටිවල. ඇයි? ඒ රූපේ නිතර නිතර දැක්කාම ඒ රූපෙම එයා මනේ කෙරුවාම ඒ හම්බෙන දරුවා ඒ විදිහටම හම්බෙයි කියලා. ගොඩාක් වෙලට සමහර වෙලෙම වෙනවා. ඒ වගේම තමයි ඒ බබයි හම්බෙන්න ඉන්න කෙනා අඟුලිමාල වගේ ධර්ම චරිත තියෙන චිත්‍රපට දැක්කාම මෙයා අර දාමරිකේ අම්මා තාත්තා මරණ කෙනෙක් මේ වගේ ධර්ම කෙනෙක් ලැබුවාම අර සිටිවිලි වලින් අර දරුවාට ඒක ආවෙදිලා ඒ දරුවා මා ධර්ම දාමරිකෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි මොනවද මෙනෙහි කරන්නේ? ඒක ඒ විදිහටම නිර්මාණය වෙනවා කර්මානුරූපීව. ඕනම ඇටම් එකක ඕනම අණුවක් වල මේ ලෝකයේ තියෙන සියලුම නාම රූප සංඥා සංස්කාර ධර්ම වර්ණ ගන්ධ රස ඕචා ඒ විදිහටම පවතිනවා. අපේ සිත දියුණු වෙලා නම් අපිට ඒක අරමුණක ඉන්න පුළුවන් නම් අපිට අවශ්‍ය රූපයම වලා ඒ අරමුණේ සිත දුවන්නට එහෙම තිබ්බම ඒක එතනම වෙනවා. සිතේ අරමුණක තියෙන්නේ නැති නිසා නැවෙන්නේ. ඇයි සිත කැඩෙන නිසා රාගයේ ඩිස්කනෙක්ට් වෙනවා. කැඩිලා යන නිසා ඒක නැවෙන්නේ රාතන් වහන්සේගේ සිත දුවන් නැති නිසා ඒක අරමුණක පවතින නිසා උන්වහන්සේ මගේ රූපේ මෙතනයි කියන්නේ කියලා විශ්වාසයෙන් එහෙම බලාගෙන ඉන්න ඒ අරමුණේ ඒ තියෙන අණු ටික ඔක්කොම ඇදිලා ඒ රූපේ එතනම නැවෙනවා. මෙතනක් කියනවා මෙතනක් කියනවා කියලා කරලා මේකෙන් බලාගෙන යනකොට එතනක් නැවෙනවා. හැබැයි උන්වහන්සේගේ සැබෑරුවකින් අල්ලපුවම අර ඔක්කොම නැතුව යනවා. ඉදර්ශනද විඥාණයට විඥාණයට සංඥාව නිර්මාණය කරන්න උදව් කරන්නේ කවුද? විඥානයමයි. විඥානයක් නැතුව සංඥාවක් ලැබෙන්න කෙනෙක් නැහැනේ. එහෙනම් විඥාණයට සංඥාව ලැබෙන්න විඥාණයමයි උදව් කරන්නේ. ඒක නිරෝධ කරන්න උදව් කරන්නේ එයාමයි. ඒක මවල පෙන්වන්නේ මොනව මොනව එකතු කරගෙනද දැන් මේක නම් වායුගෝල නම් මේ වායුගෝල තියෙන ඇටම් එකතු කරන නමුත් මනස ඇතුලේ මොනවද තියෙන්නේ? මනසේ තියෙන ප්‍රාණය කියන ශක්ති පද්ධතිය එකතු කරගෙන. දැන් අපේ සිත පවතින්නේ කොයිද කියලා අහුවාම තථාගතයන් වහන්සේ දේශනා කරනවා අදවතේ අදපණක් පමණ අද අදපණක් පමණ ලේ ඇසුරු කරගෙන සිත පවතිනවා කියලා. මේ සිත පැවතුනාට දැන් ඇඟිල්ල කකුලට තිබ්බ දැනෙන්නේ නැද්ද? ඇඟිල්ල පොළොවට තිබ්බ දැනෙන්නේ නැද්ද? ඉමීසරේ කයෙන් ඇල්ලුව දැනෙන්නේ නැද්ද? එහෙනම් මේ සිත ශරීරයේ පුරාම විසිරීලා පවතිනවා ශක්ති පද්ධතිය වශයෙන්. ශක්තිපත්ජය වශයෙන් විසිරීලා පවතින නම් එයාට ප්ලේට් එකක් වගේ පවතින්න බෑ. එයා තරංගයක් වශයෙන් පවතින්න ඕනේ. තරංගය ඇදලා තියෙන අණු වලින්. එහෙනම් ඒ සෑම අණුවකම න්‍යාස්තියක් තියෙනවා. ඒ ශක්තිපත්ජය ඇදින්නේ කොහමද? අපි කරන කැම බීම වලින් නේද? එහෙනම් ආහාර පාන නැති වෙනකොට ශක්තිය අඩු වෙලා අසඳුරු වෙලා කලන්තය ඇදලා මරණයටපත් වෙනවා. එහෙනම් මිනිස්සෙක් අද ජීවතුන් අතර ඉන්නවා නම් ඒක ප්‍රධාන හේතුව ආහාර පාන. ආහාර පාන කියලා කියන පටවියෙන් ගත්ත බත් ටිකයි ව්‍යංජන වශයෙන් ගත්ත හොදි ටිකයි එනම් රස්නේ ටිකයි වාතය ටිකයි සුවඳ ටිකයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයන් නිර්මාණය වෙච්ච ආහාර තුනේ ශක්තියක් නිර්මාණය වෙනවා නම් ඒ ශක්තිය සතරමා භූතය එනවා නේද එහෙනම් සතරමා භූතයන්ගේ නිර්මාණය වෙච්ච ඒ අණුවල මේ දෙතිස්මා තලයේම තොරතුරු ටික තියෙනවා. එහෙනම් ඕනම දෙයක් ඒ ශක්තිය නිෂ්පාදනය කරලා ආයෝජනය කරලා ඉතන්න පුළුවන්. ඒ නිසා තමයි භාවනා යෝගීද මෙතන ඉඳලා එඳලන්ට ගැන කල්පනා කරන්න පුළුවන්. මෙතන ඉඳලා දබනිව ගැන කල්පනා කරන්න පුළුවන්. මෙතන ඉඳලා මම රාත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න පුළුවන්. ඇයි? එයාගේ අනුව තුළ ඇති අනුව ඇදිලා තියෙන සතරම අභූතයගෙන එහෙනම් ලෝකේ තියෙන ඕනම එක මේ ශක්තිය ආයෝජනය කරලා කල්පනා කරන්න පුළුවන්. සතරම අභූත වල තියෙන ඕනම නාමයක් රූපයක් ගැන නිර්මාණය කරන්න පුළුවන්. අපේ ගිය අවුරුද්ද ඇටක් දැක්කනම් ඒ ඇටා මේ විදිහට දැක්කේ කියලා දැන් හිතුවා. දැන් මේ ඇටා මෙතන පේනවා. ඇයි? ඔනවැල වනවන ඉන්නවා. බොහොම ලොකු දර දෙකක් තියෙනවා. සද්දන්ත හයක් එකේ ඇටා පේනවා. ඇත්තටම දැකලා දැන් අවුරුද්දා. ඒ ඇටා දැන් පේන තෙක් මාන නැහැ. නමුත් කල්පනා කරනකොට ඇතුළේ තියෙන අණුවල ශක්ති පද්ධතිය තුළ න්‍යාස්තිගත වෙලා තිබිච්ච රූපය ලොකු කරලා පෙන්නනවා. ඇසට තියෙන කණිනිකාව ඉදිකටු දවාගේ පොඩි වුණාට ඕනම ලොකු දෙයක් බැලුවාම ඒක ලොකුවට පේනවා අඩි 80ක් උසයි අඩි 40ක් පරලයි කියනවා නමුත් ඒක ඒම පොඩි වල පොඩි පරමාණුවක් වෙලා තමයි ඈතුලට යන්නේ විඥාණයට යනකොට ශක්ති පද්ධතියකට ඒක වෙනස් වෙලා ඒක ගබඩා කර වෙනවා. නැවත අපි ඒක ගොඩ නැගිල්ල කොයි විදියෙද කියලා මෙනෙහි කරනකොට ඒ ශක්ති පද්ධතියේ න්‍යාස්තිය තම්පත් වෙච්ච ඒ අණුව නැවත විඥාණය හරහා ලොකු කරලා ඒක ස්ප්‍රෙඩ් කරලා පෙන්නනවා මේ තරම් ලොකු එකක් දැක්කේ කියලා. නමුත් ඒ ලොකු බිල්ඩින්ග් එක ඈතුළ නෑ. නමුත් අපට පේනවා අණු වලින් ඒක නිර්මාණය කරලා පෙන්නනවා. ඒ පාටින් ඒ විසින් ඒ ප්‍රමාණය. මේක සිත තුළ තියෙන තවත් විශේෂත්වයක්. ස්ප්‍රෙඩ් නොවේ බලන්න ක්‍රමයක් නෑ නේද? නෑ. යථා යථා බලන්න ඕනේ කියනකොට අපි දැකපු යථා ඒ මට්ටමින් තමයි පේන්නේ. යථා කවදාවත් බලලකේ මට්ටම පොඩියට පේන්නේ නෑ. ඒක zoom කරන්න බෑ සිතට. සිතට ඒ ඒ තරංගය නෑ. එයා ගන්නකොට ඒක පොඩි කරලා ගත්තාම ඒක නැවත ඒ විදිහටමයි ලොකු කරන්නේ. අපි අඩි 40ක් උස පොල්ගා දැකලා අතම 20කට පස්සේ ගිහිල්ලා කල්පනා කළේ පොල්ගා මනේ කරනකොට ඒ උසෙන්මයි පොල්ගා පේන්නේ සිතට. පොඩියට පොඩියට පොඩි මිට්ටේ පාර පේන්නේ නෑ. ඒ ඒ ප්‍රමාණයමයි පේන්නේ. අපේ අම්මා තාත්තා උස අඩි 6යි නම් අම්මා තාත්තා කවදාවත් හම්බයක් බබා අටක් අටක් විතර උසට පේන්නේ නැහැ. ඒ අඩි 6ෙන් තමයි පේන්නේ. එහෙනම් අපි යම්කිසි අවස්ථාවක පුංචි උපකරණයක් දැක්කාම ඒ උපකරණය නැති කෙනේ උපකරණ මෙහෙම ඒ ප්‍රමාණයම පේනවා. ඒ කියන්නේ ඒ අණුවට තනපත් වෙන්නේ වර්ණගත රස ඕජාවලින්. නාම රූප වලින් එකතු වුණාම ඒ තරංගයේ දතේ ඒ විදිහටම ගබඩා වෙනවා. නැවත ඒ විදිහටම එක පෙන්නවා. මේ දර්ශන දැන් දෙවෙනි සිතවිල්ල ඇති වෙන්නේ පළවෙනි සිතවිල්ලේ බලපෑමෙන් නම් දෙවෙනි සිතවිල්ල ඇති නොවේ තියන්න පළවෙනි සිතවිල්ල වලට මොනවා කරොත්ද දෙවෙනි සිතවිල්ලයි පළවෙනි සිතවිල්ලයි දෙකම එකමයි දෙකයි එකයි කියලා අපිට කඩන්න හේතුව පළවෙනි සිතවිල්ල කියන එක දැන් අපි කියමු අපි මල් වට්ටියක් අපි දැක්කයි කියලා මේ දැක්ක දේ පළවෙනි සිතවිල්ල මල් වට්ටිය දැක්කා ඒක ඉවර වුණා කියන එක දෙවෙනි සිතිවිල්ලනේ. දෙවෙනි සිතිවිල්ල කියන එක පළවෙනි සිතිවිල්ලමනේ. ඇයි මල් වට්ටිය දැක්කා කියන සිතිවිල්ල මල් වට්ටියමනේ දැක්කේ නැහැ කියලා කියන්නේ. ඒතකොට මල් වට්ටිය නිසානේ දෙකම ඇති උනේ. එහෙනම් මල් වට්ටිය කියන චිත්ත වීර්ය භ්‍රමණය වෙන නිසා ඒ තරංග වලින් ඇති වෙන විසිරෙන තරංග වලින් ඇතිවෙච්ච අනුපද්ද සිතිවිලි, අනුකණ්ඩ සිතිවිලි එහෙනම් මල්වට්ටි ආවලා ගෙනාවේ මල් කරලා දුන්නේ ආවලා ආවල් වත්තෙන් කැඩුවේ ආවල් තැනින් තමයි ගෙනාවේ ආවල් වෙලාවට පූජා කළේ කියලා තවත් මල්වට්ටිය ගැන සිතුවිලි ඇති වෙනවා නම් ඒ හැම එකක්ම මල්වට්ටිය පිළිබඳව ඇතිවෙච්ච පළවෙනි සිතුවිල්ලේ තරංගවල තියෙන අණුවල කම්පණය නිසා එළියට විසිරෙන තරංග වලින් අට ගන්නා වූ අනුබද්ධ සිතුවිලි ඒ අනුබද්ධ සිතුවිල්ල ඇති නොවි තියාගන්න මොනවා කරන්නේ? ඒ අනුබද්ධ සිතිවිලි ඇති නොවෙන්න නම් පළවෙනි සිතිවිල්ල අරමුණක් කරගෙන ඒ අරමුණේ සිත පීඩන්න ඕනේ. එහෙම පීඩවුවොත් ලයිට් එක ගන්න. එහෙම පීඩවුවොත් ඒ සිතිවිල්ලෙන් එයාට යන්නේ නැහැ. දැන් අපි කියමු මල් වට්ටිය පිළිබඳ දැන් සිතිවිලි එකින් එකට එනවා කියලා. ඒකට මල් වට්ටිය අපි දැක්කයි කියන සිතිවිල්ලට සමවැදිලා ඒ අරමුණෙන් ඉන්නවා. එතන මෙයාට යන්න දෙන්නේ නැහැ. මල් වටේ තියෙන මල් ගැනවත් ඒක ගෙනාවු කෙනාවත් පූජා කරපු වෙලාවවත් මෙනෙහි කරන්නේ නැහැ. මල් වටේ කියන එක අරමුණ කරගෙන ඒක දැන් නාම අරමුණ ස්පාදනය වෙන්නේ උපමනවදී.